මේ විස්තර කරන්නේ උපෝසත අට්ඨංග සීලයේ සමාදන් වීමම මම අද දිවා රාත්‍රී දෙක රහතන් වහන්සේ අනුකරණය කරනවා රහතන් වහන්සේ මේ සත්ව හිංසාව ප්‍රාණඝාතයෙන් වැළකුණා මමත් අද මේ රාත්‍රිය දිවා දෙක මේ ප්‍රාණඝාතයෙන් වැළකීලා මෛත්‍රී සහගත චේතනාවෙන් පසු වෙමින් රහතන් වහන්සේ අනුකරණය කරනවා. මේ විදිහට මේ අෂ්ටාංග උපෝසත සීලය සීලයේ සිල්පද තමා සමාදන් විය යුත්තේ මෙන්න මේ හැඟීම ඇතිව. ඒ නිසා මේ මනුස්ස ලෝකේ ලබන්න තියෙන උසස්ම සැප අතරේ ලබන්න පුළුවන් සක්විති රජකමට වඩා සැපයක් මේ මනුස්ස ලෝකේ කාටවත් ලැබෙන්නේ නැහැ. ඒ වගේම පින්නතුනේ මේ මහ පොළොවේ මොන අධිරාජ්‍යක අගතන්පත් උනත් මේ සැපය ලබන්න බෑ මේ අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වීම නිසා ඔබ උරුම කරගන්න සැපයට ලං වෙන්න පුළුවන්කමක් නෑ 16න් පංගුවකටවත් පුළුවන්කමක් නෑ කියලා සඳහන් වෙනවා හේතුව පින්නතුනේ අපිට නිවන් දක්නා ජාති දක්වා මේ සීලය නිසා මනුලව දෙව්ලොව ඉපදුනත් මහා සැප සම්පත් අපිට ලැබෙනවා. අන්න ඒ නිසා විශේෂයෙන්ම තුසිත දිවි ලෝකයේ ඉපදී විවේකස්යෙන් සිටීමට තරම් තමන්ට සංසාරයේ නිවන් දක්නා තෙක් ඇවසි ඇවසි අවස්ථාවල මහ පොළොවට පැමිණිලා මේ මනුෂ්‍ය ලෝකයේ පිළිවෙත් පුරා ගන්නට ඒ වගේම බණ අහන්නට වගේම අනිත් අවස්ථාවල විවේකී වෙන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕන මේ උසස් සීලය සමාදන් වෙලා ඒ සැපය නෙවෙයි නිවනට අවශ්‍ය කරන කෙලෙස් කම්පා කිරීමට හැකි විදිහේ පදනමක් අපි අද දමා ගන්නවා හිත උදෑසන කියන හැඟීම ඇති කර ගන්න ඕන. සීලය විශේෂත්වයේ පින්නතුනි මේ භාවනා යෝගීන්ට සිල් රකින්නේ නැත්නම් උන්චි සීලයක් හරි කම්පනිත වුණොත් භාවනා කරන අවස්ථාව වෙනකොට පින්නතුණේක මතුවෙලා තමන්ගේ භාවනාවට බාධා කරනවා. ඒක විපිලිසර කරනවා තමන්ව. නමුත් අපි සාමාන්‍ය ජීවිත ගත කරද්දී කොචෙක් වැරදි වුණත් එවැනි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. කොහොම නුවණැති කෙනෙක් නුවණින් කල්පනා කළොත් පමණයි එවැනි දෙයක් සිදු වෙන්නේ. නමුත් භාවනා යෝගියාට පින්නතුණේ හිත තැන්පත් වෙනකොට අඩුපාඩු මතුවෙනවා. ඒ නිසා හොඳින් අපි මේ සීලය ආරක්ෂා කරන්න ඕනේ. ඒකෙන් අපේ කය ආරක්ෂා වෙනවා, වචනය ආරක්ෂා වෙනවා. ඒ නිසා අපි හිත ආරක්ෂා කරගන්න අපිට හැකියාව ලැබෙනවා. දැන් අද ප්‍රථමයෙන්ම අපි මේ අවස්ථාවේ පෙන්눔 කරන්න ඕනේ මේ අපි මේ විදිහට විවේක ස්ථානයකට ආපු හේතුව හේතුව පින්න තුනේ අපේ ජීවිතේ අපි ජීවන රටාවේ ජලයේ සිටිනකොට අපිට අතීතයක් තියෙනවා අපිට අනාගතයක් තියෙනවා අපිට වර්තමානයක් තියෙනවා නිසා අතීතය අනාගතය සහ වර්තමානයේ අපි හිත හසුරවන්න ඕනේ බොහෝම වේගී ඒක තමයි ස්වභාවය නමුත් පින්නතුනේ ඒක අපිට චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නට පුළුවන්කමක් නැහැ එහෙම ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා මේ අතීත අනාගත වශයෙන් අනාගතයේ කෙරෙහි කිහින් කම්පිත වීම මතු මතේ පිළිබඳ සිටීමෙන් ප්‍රාර්ථනා වශයෙන් නැති වෙන හැඟීම් නිසා සිත තැම්පත් වෙන්නේ නැහැ. සිත තැම්පත් වෙන්නේ නැත්නම් පින්නතුනි අපිට මේ යථාභූත ඥානය ලබා ගන්නට බෑ. අපි නිවන් දකින්න බලාපොරොත්තු වෙනොයි මේ පිළිවෙතට පිළිපන්නේ. එහෙම නැත්නම් සමාජ චාරිත්‍රයක් විදියට තවත් අය කරන නිසා නෙවෙයි අපි මේ දේ කරන්නේ අපිට සැබෑ වශයෙන්ම කුමක්ද මේ ලෝකය කියන්නේ මම කියන්නේ මේ නාම රූප කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්නටයි අපිට අවශ්‍ය. අන්න ඒක අනුනා ගන්න පින්නතුනේ තැම්පත් වූ සිතක් ඕනේ. අතීත අනාගත වශයෙන් දුවන සිතකින් මේක කරන්න බෑ. ඒ නිසා අපි මේ අද පටන් මේ මොහොතේ පටන් තමන්ගේ තරාතිරම් තමන්ගේ ඒ සියලුම දේවල් බහා තබන්න ඕනේ සිතින්. දැන් තනි වෙන්න ඕනේ තමයි. කිසිම කෙනෙක් නැහැ මේ ඉන්න අනිත් අය අපි දකිනවා. දැක්කට පින්නතුණිය අපි ඒ අය කතා බහට නොගිහින් වැඩිය අපිට අවශ්‍යම දේකදී පමණක් කතා කරමින් ඒ අයට අනුකම්පා කරන්න ඕනේ. මේ නිවන් දකින්න ආපු පිරිසක් මගෙන් කිසිම බාධාවක් වෙන්න එපා ඒ කාටවත්. ඒ වගේම මටත් කාගෙන්වත් බාධාවක් වෙන්නේ නැහැ එතකොට. ඒ නිසා මගේ යුතුයකම මම ඉස්සෙල්ලාම ඉෂ්ට කරන්න ඕනේ. අන්න ඒ විදිහේ සිතුවිල්ලක් ඇතුව අපි මේ වැඩ පිළිවෙලට මුණ දෙන්න ඕන. මේක බොහොම අමාරු දෙයක්. අපි කිව්වට අපේ හිත තැම්පත් කරන්න අමාරුයි. අපේ හිත දුවනවා. අපි මෙතෙන් ටෙන්ට් ඉස්සෙල්ලා අපි සියලු කටයුතු සම්පාදනය කරලා කියලා ආවත් පින්තුණේ අතරතුර හිත යනවා තමන්ගේ ඒ අනිකුත් බාහිර වස්තුන් කෙරෙහි. ඒ නිසා මේ හැම අවස්ථාවකම හිතන්න ඕනේ මම මේ දින 10ක් වෙන ඉතා කුඩා කාලයක් මට තියෙන්නේ. මේ දින 10 තුල මම නිවන් පිණිසම මගේ ජීවිතය කැප කරන්න ඕනේ. අනවරාග්‍ර සංසාරේ අනන්තවත් දුක් විඳින්න සිටු සත්වයේ මහා පුණ්‍ය සම්භාරයක් ඉතා මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා මේ මොහොතක් ලබාගෙන මේ ශින සම්පත්තියෙන් සම්පූර්ණ වෙලා අසකනාසේ දිවාදී ඉන්ද්‍රියන්ගෙන් හොඳට මෝරලා පරිණත වෙලා තියෙනවා. ඒ වගේම හොඳ බුද්ධියක් තියෙනවා. කාය ශක්තියක් තියෙනවා මානසික ශක්තියක් තියෙනවා ඒ නිසා මේ ක්ෂණය ගිලිහී යන්න පුළුවන් අපිට කියන්න පුළුවන් කමක් නැහැ අපි දවස් 10කට කාලය යොදාගත්තත් දවස් දෙකක්වත් අපිට මේ විදිහට ඉන්න පුළුවන් වෙයිද කියලා ස්වභාවික වශයෙන් යන විපත් තියෙනවා තමන්ගේ කර්මය නිසා තමන් කරා එන රෝගාබාධ තියෙනවා ඒවා කොයි මොහොතක හෝ මතුනොත් වින්නතුනි අපිට බාධා පැමිණෙනවා ඒ නිසා මේ ලැබූ ෂණ සම්පත්තිය මේ කාලේ අපිට ඉතාම වටිනවා මේ ගිලියෙන්ට දෙන්න එපා. ඒ නිසා මේ පවත්වන මේ වැඩසටහනේදී තමන් කල්පනා කරන්න ඕනේ ගත වෙන ගත වෙන මොහොතක් පාසා මා නිවන් දොරට යන්න ඕනේ නිවනට ලං වෙන්න ඕනේ. එහෙමනම් අතීත අනාගත සුවසෙන් සිත දුවන්ට නොදී වර්තමානයේම සිත රඳවා ගන්න ඕනේ. ඒ නිසා ඊට පුහුණුවක් නැති අයට මේ සිත බැඳලා තවන්ට තමයි අපි කර්මස්ථානයක් හඳුන්ලා දෙන්නේ. කර්මස්ථාන වශයෙන් බොහෝ විට බොහෝ චරිතවලට ගැලපෙන දෙයක් තමයි මේ ආනාපාන සති භාවනාව. නිසා අපි ආනාපාන සති භාවනාව කරලා නැති අයට ඒ පිළිබඳ કોઈ විදිහට කළ යුත්තේ කියන හැඳින්වීමක් තමයි මේ කරන්නේ. ඒ නිසා හොඳින් අපි කල්පනාවට ගන්න ඕනේ කය ඒ වගේම අපේ ආසනය අපි වාඩි වෙන ස්වභාවය බොහෝම පහසු විදිහට අපි වාඩි වෙන්න ඕන. බොහොම පහසු විදිහට වාඩි වෙලා මුලදීම අපිට පුළුවන්කමක් නැති වෙන්න පුළුවන් සුඛාසන හදාගන්න, බද්ධ පරියන්ක හදාගන්න. නැති වුණාට කමක් නැහැ Tamanට කැමති පහසු ඉරියව්වකින් දීර්ඝ වේලාවක් ඉන්න පුළුවන් විදිහට සකස් කරගෙන වාඩි වෙන්න. ඒ වාඩි වෙලා ටික වේලාවක් ඉන්න තුනේ Taman දැනට පංචශීලයේ ආරක්ෂා කරනවා නම් එහෙම නැත්නම් තමන් මේ වෙලාවට හැසිරෙන සීලය මොකක්ද? මේ සීලය පිළිබඳ ස්වල්ප වේලාවක් මෙනෙහි කරනවා. සීලය මෙනෙහි කරන අවස්ථාවේ පින්නතුන්ගේ හි ශක්තිය නිසා තමන්ට ඇතිවෙන ප්‍රීතියක් ප්‍රමෝදයක්. අන්නේ ප්‍රීතිය ප්‍රමෝදය ඊටම වටිනවා පින්නතුනි අපිට. යම් වෙලාවක අපේ හිත වැටෙනවා නම් භාවනා කරද්දී අපිට කර්මස්ථානයට නගා ගන්නට බැරි වෙනවා නම් ටිකක් වෙලා අපි භාවනාව නවත්තලා සීලයට හිත යොමු කරලා සීලය මෙනෙහි කරනවා. අපේ සීලය පිරිසිදුයි. මේ මේ සීලය මම ආරක්ෂා කරන්නේ මම ජීවිතයෙන් මේ සීලය ආරක්ෂා කරන්නයි පොරොන්දු වෙන්නේ. එහෙම කරනවා කියන හැඟීමෙන් සීල් මෙනෙහි කරන්න. ඒ වෙලාවට අර තියෙන බාධා තුනී වෙලා හිත සම්පහන්සනේ වෙලා සිත එක්තැන් වෙනවා. ඒ නිසා අපි මේ විදිහට සීල් මෙනෙහි කරලා ස්වල්ප වෙලාවක් අපි ප්‍රථමයෙන්ම අපේ බුදුරජාණන් වහන්සේ නිසායි අපිට මේක ලැබුණේ. වගේම සාරා සංකීය කල්පලක්ෂයක් පෙරම් පිරුවේ අනන්ත දුක් විඳි අපි වෙනුවෙන් එදා දීපංකර පාදමූලයේදී බුදු රහත් වෙන්න තිබිච්ච වාසනාව පැත්තකින් තියලා අපි වෙනුවෙන් මේ සත්වයා වෙනුවෙන් පින්නතුනේ ජීවිතේ කැපකලා උච්චර දුක් ලැබුණත් මට මේ සංසාරේදී මම ඒවා විඳිනවා මේ සත්‍යෝ වෙනුවෙන් කියලා අනුකම්පාවක් ඇති වුණා. අන්නේ අනුසාර සංකීය කල්ප ලක්ෂ්‍ය පෙරම් පුරලා මේ අපිට ලබා දුන්න මේ ත්‍යාග වෙනුවෙන් අපේ කෘතඥතාවය පළ කරන්නට වෙනවා. ඒ නිසා අපි ප්‍රථමයෙන් නවක පිරිසත් වගේම කුරුදු අය මේ වැඩසටහන ආරම්භයේදී තමන්ගේ භාවනාවට ප්‍රථමයෙන් බුදු ගුණ සිහි කරනවා ටික වෙලාවක්. ඉතිපිසෝ ගාථාව කවුරුත් දන්නවා. ඉතිපිසෝ ගාථාව සිහි කරන්නේ ඉතිපිසෝ ගාථාව හැටියට ගාථාව කියාගෙන ගියා කීපවරක්. එහෙම නැත්නම් අරහං ආදී ගුණ ටික පමණක් සිහි කරගෙන ගියා ප්‍රමාණවත් වෙනවා. කවුරුත් මෙතන දන්නවා මොනවද මේ බුදු ගුණ කියන්නේ? අපේ බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා නිසා දෙවියන් මනුෂ්‍යයන්ගේ පූජාවට සුදුසු වුණා. ඒ නිසා අරහං කියන ගුණය උන්වහන්සේට පිළිටියා. ඒ වගේම සම්මා සම්බුද්ධ වුණා. ස්වයංභූ ඥානයෙන් අනුන්ගේ උපදේශක් නැතුව තමන් විසින්ම මේ බුදු බව ලබාගත් ආය නිසා සම්මා සම්බුද්ධයි ඒ වගේම පෙර ආත්ම දැකීම අනුන්ගේ සිත් දැකීම අනු ඒ වගේම ලෝකයේ සිසාරා විහිදුවා ගස්කල් පවා විනිවිද දැකීමේ දිබ්බ චක්කු ඥාන සත්‍යෝ උපදින මැරෙන චිති උප්පත්ති ඥාන ආදී ලබාගෙන ඒ විචාවෙනුත් ඒ වගේම සීල සමාධි ඒ වගේම පින්නතුනි බෞස්ෘත භාවයේ ත්‍යාගයේ අනුකම්පාව මෛත්‍රිය මේ ආදී චරණ ධර්ම වලින් පිටපු නිසා උන්වහන්සේ විචාර චරණ සම්පන්නයි කියලා අපි ගුණයක් අපි සිහි කරන්න ඕනේ. ඒ නිසා ඊළඟට පින්නතුනේ විචාර චරණ සම්පන්න ගුණයෙන් පස්සේ සුගතයි උන්වහන්සේ තාම සාන්තව සම්මා සම්බෝධියට වැඩම කළා. ඒ වගේම හොඳ ප්‍රියමනාප දේහයක් තියෙනවා බුද්ධ කාය තියෙනවා චින්තයි ඒ නිසා බුදුරයන් වහන්සේ සුගතයි පිසුගතෝ ගුණයක් සිහි කරන්නට ඕන. ඊළඟට පින්නතුනි ලෝකවිදෝ කියලා කියනවා මේ තුන් ලෝකයේ දන්නවා. සත්ව ලෝකයේ ගැන හොඳින් දන්නවා. ඒ වගේම මේ සංස්කාර ලෝකයේ සිතගත ඇතුළු සිතත් ඇතුළු ගතත් ඇතුළු මේ ලෝකයේ පවතින සියලුම දේවල් වලට සංස්කාර කියනවා. අන්නේ සංස්කාර ලෝකයේ හොඳින් දන්නවා. කොහොමද ඇති වෙන්නේ කොහොමද පවතින්නේ කොහොමද නැති වෙන්නේ මොනවාද හේතු ආදී වශයෙන් උන්වහන්සේ දන්නවා ඒ වගේම පින්නතුනේ අවකාශ ලෝකයේ අපේ මේ ශරීරයේ මේ පරමාණුවක් පරමාණුවක් අතරේ තියෙන අවකාශ ලෝකයේ පටන් මේ ඉරහඳ තාරකා අතරේ තියෙන අවකාශ ලෝකයක් ඒ වගේම චක්කවාල අතරේ තියෙන අවකාශ ලෝකයක් ඇතුළු දසදහසක් සක්වල අවකාශ ලෝකයක් ගන්නවා. ඒ නිසා අපි කියනවා ලෝකවිදූ කියලා. ඒ වගේම පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ දමනය කරන්නට සුදුසු පුද්ගලයෝ ඒ දමනය කිරීමේ ඊටාම දක්ෂයෙක් වුණා හරියට අසරුවන් අස්වැයන් වෙන දමනය කරන යසරුවෙක් වගේ වගේ මේ සත්වයන් දිව්‍යයන් බ්‍රහ්මයන් ආදී කවුරුන් වුණත් දමනය කිරීමේ හැකියාවක් උන්වහන්සේට තිබුණා ඒ නිසා අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී කියලා කියනවා ඒ වගේම සත්තා දේව මනුස්සානං කියලා කියන්නේ පින්නතුනේ දෙවියන්ට මනුෂ්‍යයන්ට ආචාර්යයන් වහන්සේ වුණා ශාස්ත්‍රු වහන්සේ වුණා මේ ධර්මයේ කියා දෙමින් යහමඟ කියා දෙමින් අපිට මෙලව පරලොව සුගතිය සැනසීම නිවන ලබා දෙන්න අරවද්ද අනුශාසනා කළ වහන්සේ ඒ නිසා පින්නතුනි සත්තා දේව මනුස්සානම් කියන ගුණයෙන් යුතු වෙනවා ඊළඟට බුද්ධෝ කියලා කියන්නේ පින්නතුනි තමන් ලබාගත් මේ බුද්ධ ඥාණයෙන් අනුන්ව හසුරුවමින් ඒ අයට නිවන් මඟ පාදා දීමට ඒවා අවබෝධ කරවීමට උදව් වුණට හැකියාවක් තිබුණු නිසා බුද්ධයි කියලා කියනවා. අවසාන වශයෙන් කියන්නේ පින්නතුනේ භගවා කියන්නේ පින්නතුනේ සෑම දෙයකින්ම වාග්යවන්තයි. උන්වහන්සේට ගෞරවය ලැබෙනවා. ඒ වගේම යසසෙන් කීර්තියෙන් ඒ වගේම භවෝග සම්පත් වලින් හැම දෙයකම ආමිෂයෙන් උන්වහන්සේ ආර්යයන් නිසා උන්වහන්සේ වාග්යවන්තයි. මෙන්න මේ ආදී වශයෙන් අපි දන්න මෙන්න මේ බුදු ගුණ නමේ පිළිතුරු ස්වල්ප වේලාවක් අපි සිහි කරනවා. ඒ බුදු ගුණ සිහි කරනකොට අපි විසින් දකින ලද යම් කිසි ප්‍රියමනාප බුදුරුවක් අපි දන්නවා නම් ඒ බුදුරුව දකින ආකාරයෙන් අපි හිතාගෙන ඉදිරියේ ඉන්න ආකාරයක් පවාගෙන අපි මේ විදියට විනාඩි කිහිපයක් බුදු ගුණ සිහි කරන්න ඕනේ. මෙන්න මෙහෙම බුදු ගුණ සිහි කරනකොට පින්නතුනේ අපේ සිත තැම්පත් වෙනවා අතීත අනාගත වශයෙන් මේ දුගුණ සිත නවතිනවා. සෑහෙන දුරකට අපිට මේ দমনය කරගන්න හැකියාවක් ඇති වෙනවා ඒ බුදුගුණ බලය නිසා. අපගේ සති සම්පජාන්නේ නිසා. ඊට පස්සේ පින්නතුනි අපි මේ බුදුගුණ සිහි කිරීම විනාඩි කිහිපයක් කළා අපි නවතිනවා. නැත්නම් කිසිවක් නොකර තමන්ගේ මෝහන ඉදිරියේ ඒ ආශ්‍රිතව අපි සිහිය පිහිටුවගෙන බලාගෙන ඉන්න. කිසිවක් කරන්නේ නැහැ, කිසිවක් හිතන්නේ නැහැ, කිසියකට උත්සාහයක් දරන්නේ නැහැ. අපි නිසා නිහාණ්ඩව ඉදිරියේ බලාගෙන සිත පිහිටවනවා ඉදිරියේ. මෙන්න මෙහෙම ඉදිරියෙන් සිත පිහිටවගෙන අපි සිටින විට පින්නතුනේ ටිකක් වෙලා යනකල් අපිට හුස්ම ගැනෙන්නේ නැහැ. කිසියම් දෙයක් හිතට එන්නේ නැහැ. අපි ගල් වුණා වගේ ඉඳ ඉඳ තියෙනවා. එහෙම ඉන්නදී ටික වෙලාවක් ගත වෙනකොට ඉබේට ස්වභාවික හුස්ම රැල්ල ඇතුළට ඇදෙන හැටි, එහෙම නැත්නම් පිට වෙන හැටි අපිට පේනවා. අන්නේ ස්වභාවිකව ආරම්භ වෙන හුස්ම රැල්ල දිහා බලාගෙන වෙන දෙයක් නොසිතා ඒ ගැන ගුණාත්මක භාවයක් සිතට නොගෙන අපි ඒ දිහා බලාගෙන කුංචි තරුවෙක් කැරකෙනාරෙක් යම්කිසි ක්‍රීඩා භාණ්ඩයක් දිහා බලාගෙන ඉන්නා වගේ අපි නිහඬව බලාගෙන ඉන්න මේ විදිහට හුස්ම ඉහළට පහළට ගමන් කරන හැටි අපි බලාගෙන ඉන්නවා ඒ අතරතුර පින්නතුනි මේ හුස්ම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හීන් වෙන්න පුළුවන්. ක්‍රමක්‍රමයෙන් මේක වැඩි වෙන්න පුළුවන්. අපි කියනවා ඕලාරික අවස්ථාව කියලා හොඳට හුස්ම දැනෙන අවස්ථාවට. ඒ වගේම හුස්ම ටිකක් වෙලා යනකොට හීන් වෙවි ගිහිල්ලා අපිට නොදෙනියවන්න අවස්ථාවක් එනවා. අපි කියනවා ඒකට සියුම් අවස්ථාව කියලා. එනිසා මේ සියුම් අවස්ථාවත් මේ ඕලාරික අවස්ථාවත් අතරේ මෙන්න මේ ආස්වාස ප්‍රස්වාසයේ සිදුවෙන බව ඔබට පෙනෙන්නේ ඒ ඒ වෙලාවට ඒ ඒ දේට තේරුම් ගන්නවා පමණයි කළ යුත්තේ. මේ විදිහට පින්නතුනි හිතනවා පවත්වනකොට ඔබේ සිත අතට අනිත් අතීත අනාගත කරා යාමෙන් වලකින්නට පුළුවන්. අපිට අවශ්‍ය කරන්නේ ඒ දේ. ඒ නිසා ආශ්වාස ප්‍රශ්වාසයේ ධ්‍යාන ඉදීමු කරගෙන නිහඬ වෙන්න. මෙහෙම ඉන්න අවස්ථාවල සමහර විට මේ ආශ්වාස ප්‍රශ්වාසයේ නවතිනවා. හුස්ම ගන්න බවක් දැනෙන්නේ නැහැ. හුස්ම එහෙම නැවතුණා වගේම දැනෙන්න පුළුවන්. එහෙම නැවතුනොත් පින්නතුනේ කිසියම් දෙයක් කරන්න එපා. එහෙම මෙහිමිට. එහෙම ඉන්නකොට නැවතත් ඒ හුස්ම ස්වභාවිකව ආරම්භ වෙයි. ස්වභාවික ආරම්භ නොවි සමහර විට පුංචි කම්පනයක් පමණක් දැනේ. හුස්ම ගන්නවා කියන සංකල්පය පමණක් Tamanට දැනෙනවා නම් ඒ ප්‍රමාණවත් වෙනවා. ආස්වාස ප්‍රස්වාසය කියලා සුලඟම හොයන්ට යන්න එපා. සුලඟ නිසා තමයි අපි ආස්වාස ප්‍රස්වාසය දැනගන්නේ. ඒ වගේම මේ සුළඟ නිසා යම් කිසි ස්ථානයක ගැටීමක් සුළඟ ඇතිලීගෙන යන ස්පර්ශයක් අපිට දැනෙන්න පුළුවන් නාසිකාග්‍රව. එහෙම නැත්නම් පින්නතුනි මේ උඩ තොලේ හෝ දැනෙන්න පුළුවන්. ඒ දැනුණක් අපි බලන්න ඕන පින්නතුනි හුස්ම ගැනීම පිටවීම නිසා ඒ ස්පර්ශයවත් උලඟවත් නෙවෙයි. ඒ දෙකේ පසුබිමේ අපිට පෙනෙන බව ඇත්තයි. ඒ අනුව පින්නතුනි හිත පිටුවා ගන්න. යම් කිසි විදිහකින් අපිට අපහසු වෙනවා නම් මෙහෙම කරද්දී හිත දුවනවා නම් පුරුද්ද නිසා මේ හිත බොහොම චපලසිතක් අපිට තියෙන්නේ. ඒ නිසා මේ හිතේ ස්වභාවය ඒ ඒ තැන් වලට ගමන් කරනවා ශනිකෝ වේගයෙන් ගමන් කරනවා. නිසා එහෙම වුණත් හිත දුක් වෙන්න එපා. හිතේ ස්වභාවය තමයි ඒ කුඩා දරුවෙක් දඟ කරයි කියලා මව් කවදාකවත් දරුවට වෛර කරන්නේ නැහැ. කෑ ගහන්නේ නැහැ. ඒ වගේ අපි පින්නතුනි මේ කුංචි දරුවෙක් වගේ හිතන්න ඕනේ මේ සිත. ඒ වගේම පින්නතුනි අපි හිතන්න ඕනේ මෙතෙක් අපේ උගත්කම්, අපේ දැනුම, ඒ වගේම අපි භාවනාව පිළිබඳ තිබිච්ච අපේ නිපුණතා සියල්ලම පින්නතුනි අමතක කරලා අපි නවකේ කැටියට මේ වෙලාවෙම හිටින්න ඕනේ. නිසා පින්නතුනි හැම වෙලාවෙම ආරම්භ කරන්න ඕනේ නොදරුවක් කැටියට. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැති නිසායි අපිට අවබෝධ වෙන්න ඕන. අන්න එහෙම කරනවා නම් අපිට පුළුවන් වෙනවා මේ ආනාපාන සතිය තුළින් හිත සමාධිමත් කරගන්නට. යම්කිසි විදියකින් මේ ආදී වශයෙන් අපි ආනාපාන සතිය දිහා බලාගෙන ඉන්නේද්දී තද වෙන්න පුළුවන්. හිසේ පැත්තක් තද වෙන්න පුළුවන්. නැත්නම් නාසිකාග්‍රේ තද වෙන්න පුළුවන්. එමත් නැත්නම් සුලඟත් සමග පිම්බෙන ගතියක් දැනෙන්න පුළුවන්. මේ විදිහට මොනවා විදිහ දැනුණත් පින්නතුනේ සලකන්ට එපා ඒක සාමාන්‍ය දෙයක්. ඒක එහෙම තිබුණා. අපිට තියෙන්නේ ආස්වාස ප්‍රස්වාස කරනවාද නැද්ද කියන හැඟීමෙන් ඉන්නයි. නමුත් පින්තුනේ යම් වෙලාවක මේ ආනාපාන සතිය යට කරගෙන මෙවැනි හැඟීමක් මතු වුණොත් මෙවැනි දැනීමක් මතු වුණොත් ඒ දැනීම තමන්ව වසා ගන්නවා නම් මේ ආස්වාස ප්‍රස්වාසයේ විභව අපි ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ ඒ දැනෙන දේ දැනෙන කීඩ හරින්ට හිතන්න එපා මේ පිළිබඳව හිත ස්වාමීන් වහන්සේගේ විමසන්ට ඕන කියලා හැඟීමක්වත් හිතන්න එපා. ඒතකොට හිත පිට යනවා. මෙන්න මේ විදියටයි ආනාපාන සතිය අපි ආරම්භ කරන්න ඕනේ. ඒ නිසා හිතන්න ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. ප්‍රතිඵල කියන එක නියම වේලාවට ඉබේ සිදුවෙන දෙයක්. ප්‍රතිඵල බලාගෙන අපි මේ භාවනා ආරම්භ කළොත් පින්නතුනේ ඒ බලාපොරොත්තුවම හොඳ නෑ අපිට බාධාවක් වෙනවා. ඒ නිසා මේ මොහොතේ අපි කරන්න තියෙන්නේ සිහියෙන් ඉඳීම මිසක් වෙන දෙයක් නෙමෙයි. අපිට ඊටාම පහසු දෙයක් බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන්නේ. ඒ නිසා අපි සෑම සියලු දෙනාම අදිෂ්ඨාන කරගන්න ඕනේ මේ දවසේ මේ සුළු කාලය තුල මේ දවස් 10ක් කියන්නේ ඊටාම කිටි කාලයක්. ඒක හැටි පින්නතුනේ හොඳට කරන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අඩුම තරමින් දවස් 7ක් ඔබට මේ විදියට සිහිය පිහිටවගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඒ දවස් 7 තුලටත් ඔබට නිවන් අවබෝධ වීමේ අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කරමු මේ දවස් 10 තුල මෙන්න මේ විදියට සිත සමාධි කරගන්නට. පිටුතුටි සිත සමාධි කරනවා කියන්නේම හිත එක්තන් කරගන්නවා අතීත අනාගත වශයෙන් දුවන්නේ නැහැ. අපිට අවශ්‍ය අරමුණේ අවශ්‍ය දිහා බලාගෙන ඉන්න පුළුවන්කම ඇති වෙන්නේ. මොකටද මේ අපි සමාධි වඩන්නේ කියන කාරණය පිළිබඳ අපි ඊගාම දේශනාවලදී අපි මතක් කර දෙනවා. දැනට අපිට තියෙන්නේ පිළිවෙතුනි ආනාපාන සති භාවනාවෙන් මේ කටයුත්ත ආරම්භ කරන්න. යම් කෙනෙක් මේ වන විට පිළිකුල් භාවනාව වැනි අපේ මේ කේසා ලෝමා ආදී වශයෙන් කොටස් මෙනෙහි කරමින් යම් පුරුද්දක් ඇති කරගත්තු කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට පිළිවෙත් පුළුවන් ඒ විදිහට ඒක ආරම්භ කරන්න. කේසා ලෝමානකා දන්තා චචෝ මනුසන්නාහාරෝ අට්ටි අට්ටි මිඤ්ඤා වක්කම් පහේ කොටස් තියෙන්නේ අවසානයේදී තියෙනවා අයි කොටස් දෙකක් ඒ ඒ විදිහටමයි කළ යුත්තේ ඒ නිසා පින්නතුනි Taman කැමති නම් මේ විදිහේ සත්‍ය පංචකයේ කියන මුල් පහ දරගෙන කරනවා එහෙම නැත්නම් ඔක්කොම කරනවා උඩ ඉඳලා පහළට කරනවා පහළ ඉඳලා උඩට කරනවා කැමති කෙනෙක් කැමති විදිහට කරන්න පුළුවන්. ඒ නිසා තකපංචකයක් ආදී වශයෙන් මේ කොටස් 32 මෙනෙහි කිරීම කරන්න පුළුවන්. ඒවා කරද්දී පින්නතුනි අර ආනාපානසති භාවනාවේදී කිව්වා වගේ ඒ තදවීම පිම්බීම ආදී මතුණත් Taman කොටස්ම මෙනෙහි කරන්නට වෙනත් දෙයකට නොගින්. ඒ වගේම යම් කිසි විදියකින් මේ භාවනා කරද්දී මේ කොටස් වල පිළිකුලට අපේ හිත නැමෙන්න යනවා නම් අපි ඒකත් එච්චර හිත ඒක ගැන එලවන්න අවශ්‍ය නැහැ. අපි කොටස් වශයෙන්මයි මෙනෙහි කරන්න ඕනේ. මොකද අපි මේ කොටස් වශයෙන් මෙනෙහි කරන්නේ ඉදිරියට සමාධිය වඩා ගන්න. සමාධිය නැතුව පින්නතුනේ අපිට පුළුවන්කමක් නැහැ. අපි මේ ඇතිසැටියෙන් දකින්න යථාභූත ඥානය අවබෝධ කරගන්න. ඒ නිසා ඇතිසැටියෙන් දකින්නවා කියන්නේ මේ රූපකය කියන මේ අපිට පෙනෙන කයත් මාංශකයත් ඒ වගේම ආත්මය වශයෙන් සැලකෙන මේ සිතත් හඳුන ගන්න ඕනේ. ඒ දෙක අතුන ගන්න නම් තැන්පත් වූ සිතක් ඕන. ඒ තැන්පත් වූ සිතෙන්මයි කරන්න පුළුවන් වෙන්නේ ගැඹුරින් අවබෝධ කරගන්න. එහෙම නැතුව අපි මුලපටන්ම මේ සංවේදිතා තුල තියෙන ඒ ලක්ෂණ මෙනෙහි කරලා අපි විපස්සනාව ආරම්භ කරන්න යනවා නම් පින්නතුනේ අපිට පහු වෙනකොට ටිකක් අපහසු වෙන්න ඉඩ තියෙනවා. නමුත් යම්සි කෙනෙක් ඒ විදිහට කරපු පුරුද්දක් ඇති කෙනෙක් ඉන්නවා නම් ඒ වුණත් මේ වෙලාවේ ඒක බහා තබලා ටිකක් දවසක් මේ දවස් දෙකක් තුනක්වත් මේ විදිහට සිත සාන්ත කරගන්න බලන්න. සාන්ත වූ සිතින් තමයි අපිට පුළුවන් වෙන්නේ ධර්මය අවබෝධ කරගන්නට. අපි කෙතක් වපුරන්න ඕනේ නම් පින්නතුනි කෙත හොඳට සකස් කරන්න ඕනේ. කෙත සකස් කරන්නේ නැතුව අපි වැපුරුවොත් එහෙම අපිට පසුවට කරදර වෙනවා. ඒ නිසා කවුරුත් හිතට ගන්න ඕනේ මේ අවස්ථාවේදී මම ජීවිතේ කැප කරනවා මගේ භාග්‍යවතුන් වහන්සේට මම මේ ජීවිතය පූජා කරනවා මගේ නිවන් අවබෝධය පිණිස. මම ධර්ම රත්නයේද මගේ ජීවිතයේ පූජා කරනවා පූජා වේවා පූජා වේවා කියලා පූජා කරන්නට ඕනේ. අපේ සංඝ රත්නයේද මේ ජීවිතයේ පූජා කරන්නට ඕනේ. ඒ වගේම පින්නතුනේ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ මෙහි නැතත් පින්නතුනේ කල්යාණ මිත්‍රයන් වහන්සේ සිහි කරලා උන්වහන්සේට ජීවිතේ පූජා කරන්න. එහෙම පූජා කරලා එතකොට තමන් තමන්ට ඇති නෑ. ඒ නිසා අපිට දුක් වෙන්න දෙයක් නෑ අපිට අල්ලන්න දෙයක් නෑ. සියල්ල ඇතහැරලා තියෙන ජීවිතෙත් අත්හැරෙනවා. ඒ නිසා තුන්රුවන් කෙරෙහි හොඳ ශ්‍රද්ධාවක් ඇතිව ඒ වගේම Taman කෙරෙහි හොඳ විශ්වාසයක් ඇතිව අදිෂ්ඨාන පූර්වකෝ මේ වැඩසටහනට මුහුණ දෙන හැටියට මතක් කරමින් ඔබ සියලු දෙනාටම ඒ ශක්තිය ලැබේවා එතුම් වූ ඒ නිවන අවබෝධ කරගන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමි ඉස්සනාව කියලා මුකුත් මේ සියලු දෙයක් භාවනාව පිළිබඳ ඒ අලුත් අයට මොකුත් කියනවද අහන්න? එහෙමනම් ඒක කාරණයක් මතක් කරගන්න. විශේෂයෙන් අපි මතක් කළේ පරයන්ක භාවනාවල් පිළිබඳව. නමුත් පරයන්ක භාවනාවෙන් බාහිරව අපි විසින් සක්මන් භාවනාවේ පිළිදෙන්න ඕන. ඒක වාඩි වෙලාම භාවනා කරන්න පුළුවන් කමක් නැහැ. සමහර අයට යම් වෙලාවක් දීර්ඝ වශයෙන් භාවනා කරන්න පුළුවන් වුණත් වාඩි වෙලා සමහර අයට අපහසුාවක් දැනෙනවා. ඒක නිදිමත එන. එහෙම ආවහම වද දිදී එහෙම ඉඳගෙන ඉඳීම ඊන මිද්දේ තව තවත් වැඩි වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා නැගිටලා සක්මන් කරන්න පුළුවන්. ඒ වගේම හිතගෙන භාවනා කරන්නත් පුළුවන්. මොකද මේ හිතගෙන භාවනා කිරීම නවකයට ඉතාම හොඳයි භාවනා අරමුණකට කරගන්න. නිසා වාඩි වෙලා භාවනා කරලා බැරි වෙනකොට හිතගෙන භාවනා කරනවා. එහෙමත් බැරි වෙනකොට අපි සක්මන් භාවනාවට යොමු වෙනවා. කොහොමත් අපි භාවනා වාරයක් අතරේ වාර දෙකක් අතරේ සක්මන් කිරීම කළ යුතුයි. සක්මන් කිරීම නිසා අපේ ශරීරයේ තියෙන ඕජාව වැඩි වෙනවා. ඒ වගේම තීන මිද්දාදී කෙලෙස් දහම් බැහැර වෙලා යනවා. නිසා සක්මන් කිරීම ඉතාමත්ම අවශ්‍යයි කොටෙක් අපිට බාහිර පරයන්ගතව භාවනා කරන්න හැකි වුණා අපි සක්මන් කරන්න ඕන. නිසා මධ්‍යස්ථ වේගයකින් අපි සක්මන ආරම්භ කරන්නේ. යම්කිසි තැනක අපි සක්මනේ හිටගත්තා තමන් දිහාට හිත යොමු කරනවා. තමන්ගේ කය පිළිහිලා තියෙන හැටි සුවක් වේලාවක් මෙනෙහි කරනවා. ඊට පස්සේ හිතත් එක්කම ගමන ආරම්භ කරනවා දැන් යනවා කියන හැඟීමක් ඇති කරගන්නවා වචන වශයෙන් කියන්න අවශ්‍ය නැහැ මේ හැඟීමක් ඇති කරගෙන අපි ඉදිරියට පායවනකොට ඒ ඉදිරියට යන පාදයක් එක්ක හිත ඉස්සරහට යවෙනවා ඊළඟ පාදයේ ඉස්සෙලා යනකොට ඒක යොමු කරනවා මේ විදියට වම දකුණ වශයෙන් අපි හිත හසුරුවමින් ඉදිරියට ගමන් කරනවා මේක ආරම්භයේදී මධ්‍යස්ථ වේගයක් විය යුතුයි ඕනකට වඩා අහිමින් කරන්නත් හොඳ නැහැ. ඒ වගේම ඕනකට වඩා වේගෙන් කරන්නත් හොඳ නැහැ. මෙතෙන්දි මතක තියාගන්න ඕනේ. අපි මේ සක්මන් කරන්නේ සිතුවිලි නවත්තන්නට. අතීත අනාගත වශයෙන් සිතුවිලි ගමන් කිරීම පමණක් නෙවෙයි මේ ශරීරය තුළ විවිධ දේවල් පිළිබඳවත් හිත පවත්වන්න හොඳ නැහැ. ඒ නිසා අපි මේ වෙලාවේදී ගමන් කිරීමට පමණක් හිත යොමු කරනවා. හැබැයි පින්නතුනේ අපි ආනාපාන සති භාවනාවේ යෙදෙන අයට සතර ඉරියව්වේදීම ආනාපානය මෙනෙහි කරමින් භාවනා කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි. වඩාත්ම හොඳ දේ තමයි සෑම ඉරියව්වකම ආනාපානය මෙනෙහි කරමින් ඉන්නේ. නමුත් ආහාර පාන ගන්න වෙලාවට අනිකුත් කටයුතු කරන වෙලාවට තමන්ගේ පිරිසිදු කිරීම කාදී කටයුතු කරන වෙලාවට ඉන්නත ආනාපානය කරන්න පුළුවන් කමක් නැහැ. මේ වෙලාවට තමන් කරන ක්‍රියාවට හිත යොමු කරන්න ඕනේ. හරියට වෛද්‍යවරයෙක් ශල්‍ය කර්මයක් කරනකොට මොනතරම් අවධානයක් යොදන්න ඕනද? අන්න ඒ වගේ පින්තුලින් තමන් කරන සෑම කටයුත්තක් කෙරෙහිම මුළු දවස පුරා අවධානය යොදන්න ඕනේ. ඒ අවධානය යොදන මොහොතක් ගානේ පින්තුලින් ඔබ ඉතාමත් හොඳ ශ්‍රේෂ්ඨ භාවනා අරමුණක ඉන්න බව මතක් කරගන්න. ඔබගේ ක්‍රියාව මොකක් වුණත් ඔබ වැසිකිලි කැසිකිලි කිරීම පවා සිහිනුවණින් කරන්න ඕනේ. සම්පූර්ණ අවධානය යොමු කරන්න ඕනේ මේ අවස්ථාවලදී. ශරීර අපි නාන අපි වෙලාවට අපි වතුර ඇඟට වැටෙන හැටි අපි ඇඟ අතුල්ලන හැටි ඒවා හොඳින් ඒ අතපය ක්‍රියා කරන හැටි සිහි කරමින් අපි භාවනාවේ යෙදෙන්න ඕනේ වෙලාවට. ඒකට කියනවා අපි සති සම්පජන්නේ කියලා. ඒ නිසා කිසිම දෙයක් මේ කාලය තුල සිහියෙන් තොරව කළ යුතු නෑ. නිසා සිහියෙන්ම කරන්න ඕනේ. ඒ සෑම කටයුත්තක්ම මේ පරයන්ක භාවනාවටම සමාන බවමත් තියාගන්න. ඒ විදියට කරනවා නම් ඔබ මේ දවස් 10 එකම මොහොතක්වත් සිහියෙන් බැහැර වෙන්නේ නැති බවත් මතක තියාගන්න ඕනේ. ඒ නිසා සක්මන් කිරීමේදී ඒ ඉදිරියට ඇදෙන පාදයක් එක්ක ඉදිරියට හිත ගමන් කරවීම තමන්ගේ යන ආකාරය මෙනෙහි කිරීම ඒ වෙලාවට ස්පර්ශ ආදී මෙනෙහි කරන්න අවශ්‍යකමක් නැහැ. තමන්ගේ මේ යන ඉරියව්වමයි මෙනෙහි කරන්න ඕන. මොකද අපිට හිත තැන්පත් කරගෙන සාන්ත කරගන්නයි අපි මුලින් බලාපොරොත්තු වෙන්නේ. නමුත් සමහරුන්ට එහෙම යනකොට ඊටාම දැඩිව ස්පර්ශය දැනෙන්න පුළුවන්. දැඩිව මේ ධනේසාදී නැමෙන ස්වභාවයන් දැනෙන්න පුළුවන්. එතකොට ඒ විදිහටම දැනෙනවා නම් ප්‍රකට වෙනවා නම් අපි ඒකට ඉඩ දෙනවා මිසක් ඒකට හරස් වෙන්න එපා. එතකොට ඒකත් අපේ විශ්වාසනාවට යම් සිතුරු දීමක් වෙනවා. මොකද පෙර ආත්මවල කරපු අය ළඟ ආත්මවල ඒ විදිහේ මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් අපි සක්මන් කරන්නේ සිහියෙන් ගමන් කිරීම සිත අතීත අනාගත වලට යාමෙන් වැළකීම සිතුවිලි වලින් වැළකීමට ගමන් කරනවා. ඒ නිසා තවත් කාරණයක් තමයි සමහර වෙලාවට මේ ඉදිරියට අපි ගමන් කරන බව තේරුණා සමහර අයට පසුපසට පාදයේ ගමන් කරන බවක් තේරෙන්න පුළුවන්. අපි ඔසවන පය පමණක් ඔසවනකොට අනිත් පය පිටිපස්සට යනවා ඉබේට. එහෙමත් දැනෙන්න පුළුවන්. එහෙම දැනුණට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට ඕන කරන්නේ හිතේ තන නවත්තන්න. මෙන්න මේ විදිහට සක්මන් භාවනාවේ යෙදෙන්න වේගයෙන් සක්මන් කරන්න එපා මධ්‍යස්ථ වේගයෙන් ආරම්භ කරන්න. හිත තැම්පත් වෙන්න තැම්පත් වෙන්න සමහර විට වේගය අඩු වෙනවා. ශාන්ත බවට හිත තැම්පත් වෙනකොට. සමහර අයගේ මේ විදිහට ටික වෙලාවක් සක්මන් කරමින් ඉන්නකොට හොඳට වැටෙනවා ආනාපාන සතිය බොහොම උග්‍රව දැනෙන අවස්ථාවක් එන්න පුළුවන්. අන්න එහෙම වුණොත් ඉක්මනට ගිහිල්ලා යම් සිතනක වාඩි වෙලා භාවනාවේ යෙදෙන්න. ඒක තමයි අමතරව අපි සින්නේ. quieto obedecer. Só, Deus, só, só.